යූඑස් කරුණාරත්න මහත්මයා සුවපත් වේවා ඔබ වහන්සේට මේ මට පහුගිය සතියේ දෙකේ සම්බන්ධයෙන් අමාරු බැරි වුණා. ලින්ක් එකේ ප්‍රශ්නයක්ද මම දන්නේ වැඩසටහන තිබ්බද නැද්ද කියලා. පසුගිය සති දෙකේ නම් අපි වැඩසටහන කළෙත් නැහැ. මට අත්‍යවශ්‍ය කටයුතු වගේක් තිබුණා. ඔව් ඒකින්ද වෙන්න ඇති හැබැයි ඉතින් අර මම නිතර වහන්සේ කටහඬ අහනවා අපි අර බණ අහනවා දැන් සියස නාලිකාව හරහා ඒ බණ අහන නිසා. කෙසේ හෝ මේ අද දේශනාව ගැන කියන්න මට වචන නැහැ. ඒ කියන්නේ ඒ තරමට මේ දරාගත යුතු හා බැහැර කළ යුතු කරුණු කියන මාතෘකාව තාම අපේ ජීවිතේ අපි මුල මැද අග හැමතැනම පටලගෙන තියෙනවා. ඒක උත්තර දුරකට පටලගෙනද කියනවා නම් උපහාස කියන්නේ දැන් ඔය මනතුංග මහත්මයා මේ දැන් කතා කරපු මාතෘකාව. මමත් ඉස්තර මම පුරුද්දක් වශයෙන් ඔය අපි කියන සංభాෂණ වලට යෑම කියන එක නොගිහිල්ලා ඉඳීම හොඳයි කියන තැනක හිටියා. හිටියා. හැබැයි අද මම එහෙම තැනක නැහැ. මට පාලනය කරන්නත් බෑ ලෝකේ රටේ අනිත් අය බොන බොන්න වියදම් කරන ඒවා අර මම මේවා ඒවා පාලනය කරන්න බෑ. හැබැයි අද මට මට සන්තෝෂයි අද මම ගිහිල්ලා ඒකත් එක්ක නොගැටි ඒ තැන් අපිට හරව ගන්න පුළුවන් නම් යම්කිසි සමාජ ශෝධනයකට යොදා ගන්න පුළුවන් නම් ඒ වගේ අවස්ථාවක් අපි මේ වගේ දේවල් බැහැර කළ යුතු නැtei කියන තැන තමයි මම නම් අනිත් එක ඒකට ගිහිල්ලා අපේ හිත ආකූල ව්‍යාකූල කරගන්නේ නැතිව ඉන්න තරම් දක්ෂතාවයක් ඔබ වහන්සේගේ නිතරම ඔබ වහන්සේ ඒ වගේ පැත්තක් තමයි උනුප්පන්නේ. අපේ දක්ෂතාවය අපි ඇති කරගත යුතුයි ඒ වගේ තැන්වල නොගැටී ඉන්න. එතකොට මම මේ මේ මනතුංග මහත්තයාගේ ඒක ඔබතුමාගේ අදහස හරි දැන් එතනදී මනතුංග මහත්තයාට මමත් උපදෙස් දුන්නේ ඒකට නොගිහින් ඉන්න එක හොඳයි කියලා තවත් කාරණයක් නිසා මොකද එතුමා කියනෝනේ ඒ සංభాෂණය සඳහා මත්පැන් ආදිය ගේන්නේ අර පැමිණෙන පිරිසගෙන්ම මුදල් එකතු කරගෙන. ඉතින් එහෙම වුණොත් Taman මත්පැන් නොදී හිටියා වුණාට Taman කොච්චර හොඳ උපදේශ දුන්නා වුණත් Tamanට මූල්‍යමය දායකත්වයක් දරන්න වෙනවා නම් අර සියලු දෙනා කරන නොකටයුත්ත සඳහා එතකොට Tamanට ඒ ඒ සමාජ අපරාධයෙන් Taman ගැලවිලා නැහැ. එතකොට වැළකීලා නැහැ. ඉතින් අන්න ඒ නිසයි එතනදී මමත් උපදෙස් දුන්නේ ඒ වගේ එකකට නොගිහින් ඉන්න එක හොඳයි. නමුත් අපි විටින් විට මේ ප්‍රිය සම්භාෂණ අධාර්මිකව නැතිව එහෙම තමන් ඒ අධර්ම ක්‍රියාවට සම්බන්ධ නොවන තැන්වලදී අපි ඒ බඳු අවස්ථා වලට ගිහිල්ලා ටිකක් උත්සාහ කරන්න ඕන අපේ මනස කොතනද තියෙන්නේ කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න. දැන් මගේ ප්‍රශ්නේ තමයි මම ඇහුවේ නෑ ස්වාමීන් වහන්සේ. උත්තර තවත් උත්තර තවත් ගැටලුකාරී තැනක් තියෙනවා. මොකද දැන් උදාහරණයකට අපි මගුල් ගෙදරකට යනවා නම් ඒ මගුල් ගෙදර අපි හිතමු ප්ලේට් එකක් රුපියල් 7500යි අපි රුපියල් 10000ක් දුන්නයි කියලා. එතකොට ඒ අය අනිවාර්යෙන්ම ඉතුරු ටික ওই මත්පැන් වලට ආවරවට මේවට පියවන්න වැය කරනවා ඇති. ප්‍රායෝගිකව ඕක තමයි සිද්ධ වෙන වැඩි. එතකොට ඒ தත්ත්වය ඇවිල්ලා අපිට පාලනයෙන් තොරයි අපි. අපේ අරමුණක් නැහැ ඒවට අනුබල දීමේ අරමුණකුත් නැහැ. නමුත් ඒගොල්ලෝ ඒවා ඒවට ඒගොල්ලෝ පාවිච්චි කරනවා අනිවාර්යයෙන්. එතකොට ඒ වගේ තැනකදී මට හිතෙන්නේ දැන් චේතනාහම් භික්කවේ කම්මං වදාමි කිව්වනම් ඉතින් අපිට කිසිදු ඒ සම්බන්ධව තුන් හිතකවත් නැහැ අනුබලයක් බීම සඳහා. ඔව් එතනදී තව යමක් එකතු කරන්න ඕන මම දැන් දැන් බුදුරජාණන් වහන්සේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන දේශනාව කරනවා වගේම අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී දේශනා කරනවා රාහුල ඔබ යමක් සිතනවා නම් කියනවා නම් කරනවා නම් මෙන්න මෙහෙම විමසලා බලන්න ඕන. න අත්ත්‍යබ්බාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති. මේක Tamanට අනර්ථය පිණිස පවතින්නේ නැද්ද? අනුන්ට අනර්ථය පිණිස පවතින්නේ නැද්ද? එතකොට දැන් මගේ චේතනාව නිවැරදි මට කොහොමවත් එහෙම අදහසක් තිබුණේ නැහැ. ඒකෙන් එහෙම අනර්ථයක් කරගත්තට මට කරන්න දෙයක් නැහැ කියලා අපිට හිතන්න බෑ. අපි අනර්ථය වළක්වන්න උත්සාහ කරන්න ඕනේ මට වළක්වන්න පුළුවන් සීමාවෙන් ඔබ්බෙනම් තියෙන්නේ එතනදි මට කරන්න දෙයක් නැහැ හැබැයි ඒක ගැන නොසලකා හැරීම නෙමෙයි මම දැන් අර උදාහරණයක් හැටියට කිව්වේ ගින්න ගින්නේ දැවෙන දරුවෙක් හරි මහල්ලෙක් හරි ඉන්නවා හැබැයි අපි ඒ ප්‍රාණය බේර උත්සාහ කරනවා තමන්ගේ ජීවිතය ගැන නොතකා හරින. එතකොට බැලුව බැලමට අපට පේන්නේ නෑ ඒ දරුවා බේරගත්තා ඒක හොඳයි වගේ එකක්. හැබැයි තමන්ගේ ජීවිතයත් රැකගෙන ඒක කරන්න පුළුවන් නම් ඒක විශිෂ්ටයි. එතකොට තමයි උපාය කෞශල්‍යයේ ප්‍රවීණ. එතකොට තමයි එතන ප්‍රඥාව අධික. දැන් අතන යම්කිසි කැපකිරීමක් කරනවා කියලා වගේ පෙනුනට ඒ කැපකිරීම තුල තියෙන්නේ අනුවණකම නම් ඒක එච්චර යෝග්‍ය නැහැ. අන්න ඒ වගේ අර අපි ලෝකයේ තියෙන සියල්ලක් අපට පාලනය කරන්න බෑ. නමුත් ඒ පාලනය නොකළ හැකිය කියලා අපි විසින් පනවාගත්තු සම්මුතියක් තුල නම් අපි කටයුතු කරන්නේ ඒක යෝග්‍ය නැහැ. අපි යම්කිසි ප්‍රයත්නයක් දරලා ඒ ප්‍රයත්නයත් අසාර්ථක වෙලා එහෙම දේවල් සිද්ධ වෙනවා නම් අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. අන්න එතන අපි සරකිලිමත් වෙන්න ඕන අපේ චේතනාව නිවැරදි වෙන්නත් ඕන ඒ වගේම අපෙන් ලෝකයට අපි අපි අපරාධ නොකරනවා වගේම අපෙන් ලෝකයට අපරාධය සඳහා අනුබල නොලැබෙන්නට අපි වග බලගන්න මේවා එක් එක් පියවරෙන් පියවරට එහාට යන කාරණා දැන් ඔබතුමා කිව්වනේ දැන් අපෙන් දැන් මූලික වශයෙන් අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා ඊළඟට සත්ව හිංසාවෙන් වළකිනවා. ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕන අනිත්‍ය සත්ව හිංසා කරන්න පොළඹවන අවස්ථාවලිනුත් වළකින්න. ඊට පස්සේ අනිත්‍ය ඒ පෙළඹෙන අවස්ථා වළක්වන්න අපි උත්සාහ කරනවා. ඊළඟට ඒ අය සුචරිතෙහි පිහිටවන්න මේවා එක එකට එක එකට වඩා සියුම් අවස්ථා. ඒ වගේ තමන්වත් පැම් බොන්නේ නැහැ. ඒක හොඳ తত্ত্বයක්. ඊළඟට තමන් අනිත් අය මත්පැන් බොන්න පොළඹවන්නේ නැහැ. ඒක දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ අනිත් අය මත්පැන් බොන්න යොමු වෙන දෙයකට මම සහාය වෙන්නේ නැහැ. ඒක තවත් හොඳ අවස්ථාවක්. මෙහෙම එකින් එක එකින් එක පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හැමෝම එක තැනක නෙමෙයි ඉන්නේ. අපි තම තමන්ගේ පුහුණුවේ එක් එක් තැන්වල ඉන්නේ. ඉතින් දැන් මනතුංග මහත්මයාගේ මානසික තත්ත්වයේ එතුමා දේවල් පුහුණු කරන ස්වභාවය අනුව තමයි එතුමාට දේවල් කරගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඔබතුමාගේ ස්වභාවය මානසික තත්ත්වය අනුව තමයි ඔබතුමාට දේවල් කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ නිසා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැමතිස්සෙම අනන්‍යයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එතකොට මේ වෙනස තුල Taman ඉන්නේ කොතනද කියන එකේ තරම් ගැටලුවක් නැහැ. අවශ්‍ය වෙන්නේ අර දුර්වලකම් හඳුනාගෙන වඩා ඉදිරියට පියවරෙන් පියවරට යන එකයි වැදගත් වෙන්නේ. එතකොට මම මේ ටික එකතු කළේ අර චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කිව්වෙන් පස්සේ අපේ චේතනාව නිවැරදි නම් එතනින් එහාට මොනවා වුණත් කමක් නැහැ කියන විදිහේ ආකල්පයකට අපට යන්න බෑ. ඒ බාහිරට වෙන විනාශය, හානිය, වලක් දක්වන්න මගේ ශක්ති ප්‍රමාණයෙන් මම ක්‍රියාත්මක වෙනවා. හැබැයි එතනින් එහාටත් ඒ හානිය වෙනවා නම් කරන්න දෙන්න. ඒතකොට මගේ ශක්ති ප්‍රමාණය කියන්නේ නිවැරදිම තැන නෙමෙයි. ඒ මගේ ශක්ති ප්‍රමාණය. ඒක සරියොත් හාමුදුරුවෝ කළා නම් ඊට වඩා හොඳට කරන්න තිබුණා. බුදුහාමුදුරුවෝ කළා නම් ඊට වැඩිය හොඳට ඒක කරන්න තිබුණා. හැබැයි මට පුළුවන් ප්‍රමාණය මගේ ප්‍රඥාවත් එක්ක මෙච්චර නම් ඒ ප්‍රමාණයෙන් අපිට නවතින්න වෙනවා. ඊට පස්සේ එතන තව අඩලුහුඩු සහිතයි කියලා දැනනකොට තව වඩාත් නිවැරදිව කරන්න අපි දක්ෂතාවයන් ඇති කරගන්නවා.